මහා සත්‍යක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වේශාලියං විහෙරති මහාවනේ කෝටාගාර ශාලායන් තේන කෝපන සමයේන භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචේවරං ආදාය වේශාලින් කිණ්ඩාය පරිසිතු කාමෝ හෝති අත කෝ සච්චකෝ නිගණ්ඨ කුත්තෝ ජංගා විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන මහාවනං කෝඨාගාර සාලං තේනුක සංඛමි අද්දසා කෝ ආයස්මා ආනන්දෝ සච්ච කන් නිගණ්ඨ පුත්තං දෝරතෝ වාගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතදවෝච අයං බන්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ ආගච්ඡති බස්සප්පවාදිකෝ පණ්ඩිතවාදෝ සාධෝ සම්මතෝ බහුජනස්ස ඒසෝ කෝ බන්තේ අවන්න කාමෝ බුද්ධස්ස අවන්න කාමෝ ධම්මස්ස අවන්න කාමෝ සංඝස්ස සාදු වහන්සේ භගවා මුහුත්තං නිසේදතු අනුකම්පං උපාදායාති නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ අත කෝ සච්චකෝ නිගණ්ඨ කුත්තෝ යේන භගවා තේනුපසංඛමේ උපසංඛමේत्वा භගවතා සද්ධෙන් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං ඒතද වෝච ශාන්ති භෝගෝ තමයේකේ සමන බ්‍රාහ්මනා කාය භාවනානුയോഗ මනුයුත්තෝ විහෙරಂತಿ නොචිත්ත භාවනං පුසන්ති හිතේ භෝගෝතම ශාරීරිකං දුක්ඛං වේදනං භූත පුබ්බං භෝගෝතම ශාරීරිකාය දුක්ඛාය වේදනාය පුත්තස්ස සතෝ ඌරුක්ඛං භෝති නාම භවිස්සති හදයම්පි නාම පහලිස්සති උන්හම්පි ලෝහිතං මුඛතෝ උග්ගමිස්සති උම්මාදංසි පාපු නිස්සති චිත්තක්ඛේසං තස්සකෝ ඒසං බොහෝ ගෝතම කායන් වයන් චිත්තං හෝති කායස්ස වශයෙන් වත්තති සංකිස්ස හේතු අභාවිතස්සා චිත්තස්ස සම්තිපන භෝගෝතම ඒකේ සමන බ්‍රාහ්මනා චිත්ත භාවනානුയോഗ මනුයොත්ථා විහරන්තේ නෝඛාය භාවනං පුසන්ති හිතේ භෝගෝතම චේතසිකං දුක්ඛං වේදනම් බොහෝතකොබ්බං භෝගෝතම චේතසිකාය දුක්ඛාය වේදනාය පුත්තස්ස සතෝ ඌරුක්ඛං භෝපි නාම භවිස්සති හදයම්පි නාම පහලිස්සති උන්හම්පි ලෝහිතං මුඛතෝ උග්ගමිස්සති උම්මාදම්පි පාපුනිස්සති චිත්තක්ඛේපං තස්සකෝ ඒසෝ බොහෝ ගෝතම චිත්තං වයෝ කායෝ හෝති චිත්තස්ස වශයෙන් වත්තති තං කිස්ස හේතුම් අභාවිතත්තා කායස්ස තස්ස මයිහං බොහෝ ගෝතම ඒවං හෝති අන්ධා භවතෝ ගෝතමස්ස ශාවකා චිත්ත භාවනානුയോഗ මනුයුත්තා විහරಂತಿ නෝකාය භාවනಂತಿ කින්ති පනතේ අග්ගිවෙස්සන කාය භාවනා සුතාති සේයතිදං නන්දෝ වච්චෝ කිසෝ සංකිච්ඡෝ මක්ඛලේ ගෝසාලෝ ඒතේහි භෝගෝතමාචේලකා මුත්තාචාරා අත්ථා ඵලේකනා නහි බඩන්තිකා නතික්ක බඩන්තිකා න අභිහටං න උද්දිශ්‍යකටං න නිමන්තනං සාදියන්ති තේන කුම්භේ මුඛාපති ගන්හන්තේ න කලෝපි මොකහා පතිගන්හන්තේ න ඒලක මන්තරං න දණ්ඩ මන්තරං න මුසල මන්තරං න ද්වින්නං බුඤ්ජමානානම් න ගද්ධිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකෙත්තිසෝ න යත්ථ සාඋපට්ඨිතෝ හෝති න යත්ථ මක්ඛිකා සණ්ඩකාරිනේ न මච්ඡං न මංසං न සුරං न මේරයන් න කුසෝදකං පිවන්ති තේ ඒකගාරිකා වා හොಂತಿ ඒකාලෝපිකා ද්වාගාරිකා වා හොಂತಿ ද්වාලෝපිකා සත්තාගාරිකා වා හොಂತಿ සත්තාලෝපිකා ඒකේ සාතේ දත්ඥා යාසෙන්තේ ද්වේහිතේ දත්තේහි ආසෙන්තේ සත්තහිතේ දන්තේහි ආසෙන්තේ ඒකාහි කම්පේ ආහාරං ආහාරෙන්තේ ද්වේහි කම්පේ ආහාරං ආහාරෙන්තේ සත්තාහි කම්පේ ආහාරං ආහාරෙන්තේ ඉතිහේව රූපං අද්ධමාසිකම්පේ පරියාය බත්ථ භෝජනානෝ යෝගමනුයුත්ථා විහෙරන්තේ තේ කිං පනසේ අග්ගවේශන තාවත කේනේව යාපෙන්ති තේ නොහෙදං බොහෝ ගෝතම අප්පේකදා බොහෝ ගෝතම උලාරාණි උලාරාණි කහදනීයානි කහදන්තේ උලාරාණි උලාරාණි භෝජනීයානි භුඤ්ජන්ති උලාරාණි උලාරාණි සායනිකානි සායන්ති උලාරාණි උලාරාණි පානානි සිවන්ති තේ ඉමං කායං ගාහෙත්වා නාම බ්‍රෝහෙන්ති නාම මේදෙන්ති නාමාති යං කෝතේ අග්ගිවේක්ෂණ පුරිමං පහාය පච්ඡා උපචිතන්තේ එවං ඉමස්ස කායස්ස ආචයාපජයෝ හෝති කින්ති පනතේ අග්ගිවේශන චිත්ත භාවනා සුතාති චිත්ත භාවනාය කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතා පුත්තෝ සමානෝ න සම්පායාසි අතකෝ භගවා සච්චකං නිගණ්ඨ පුත්තං ඒ තදවෝච යාපි කෝ තේ ඒසා අග්ගවස්සන පුරිමා කාය භාවනා භාසිතාම් සාතේ අරියස්ස විනයේනෝ ධම්මිකා කාය භාවනා කාය භාවනං හි පොත්වං අග්ගිවෙස්සන න අඤ්ඤාසේ කුතෝ පනසං චිත්ත භාවනං ඥානිස්සසේ අපිට අග්ගිවෙස්සන යතහා අභාවිත කායෝච හෝති අභාවිත චිත්තෝච භාවිත කායෝච භාවිත චිත්තෝච තං සුනාහි සාදුකං මනසිකරෝහි භාසිස්සාමි එවං බොහෝති කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවායේ තදෝච කතංචාග්ගි වැක්ෂණ අභාවිත කායෝච හෝති අභාවිත චිත්තෝච ඉද අග්ගි වැක්ෂණ අස්සොතවතෝ පුතුජනස්ස උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සුඛ සාරාජේච හෝති සුඛ සාරාජිතං ච ආපජ්ජති තස්ස සා සුඛා වේදනා නිරුද්ධති සුඛාය වේදනාය නිරුද්ධා uppajjati දුක්ඛා වේදනා සෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්ථාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති තස්සකෝ ඒසා අග්ගිවෙස්සන uppannāsē සුඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා කායස්ස uppannāsē දුක්ඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා චිත්තස්ස යස්ස කස්සචේ අග්ගිවස්සන එවං උබතෝ පක්ඛං uppannāpi සුඛා වේදනා චිත්තං පරියාදාය තික්ඛති අභාවිතස්සා කායස්ස uppannāpi දුක්ඛා වේදනා චිත්තං පරියාදාය තික්ඛති අභාවිතස්සා චිත්තස්ස එවං කෝ අග්ගිවස්සන අභාවිත කායෝච හෝති අභාවිත චිත්තෝච කතංච අග්ගවේශන භාවිත කායෝච හෝති භාවිත චිත්තෝච ඉද අග්ගවේශන සුතවතෝ අරිය ශාවකස්ස උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සුඛරාගේච හෝති න සුඛ සාරාගිතංච ආපජ්ජති තස්ස සාසුඛා වේදනා නිරුද්ධති සුඛාය වේදනාය නිරෝධා uppajjati dukkha වේදනා සෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවතේන උරත්ථාලින් ඛණ්ඩති න සම්මෝහං ආපජ්ජති තස්ස කෝ ඒසා අග්ගිවෙස්සන uppannāpi sukha vedanā චිත්තං න පරියාදාය තිට්ඨතේ භාවිතත්තා කායස්ස uppannāpi dukkha vedanā cittaṃ na pariyādāya tiṭṭhate bhavitatthā cittassa යස්ස කස්සචේ අග්ගිවස්සන එවං උබතෝ පක්ඛං uppannāpේ සුඛා වේදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතක්ඛා කායස්ස uppannāpe dukkha vedanā cittaං න පරියාදාය තිට්ඨති භාවිතත්තා චිත්තස්ස එවං කෝ අග්ගවේශන භාවිත කායෝච හෝති භාවිත චිත්තෝ ඡාති එවං පස්සතෝ අහං බෝසෝ ගෝතමස්ස බවං හි භෝගෝතම භාවිත කායෝච භාවිත චිත්තෝ ඡාති අද්ධාකෝ තේ අයං අග්ගිවෙස්සන ආසජ්ජ උපනීය වාචා භාසිතාන් අපිට තේ අහං ව්‍යාකරිස්සාමි යතෝ කෝ අහං අග්ගිවෙස්සන කේසමස්සුං ඕහාරෙත්වාන් කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝත් පංවත මේ uppannā වා සුඛා වේදනා චිත්තං පරියාදාය ඨස්සති uppannāca dukkha vedanā cittaṃ pariyādāya ṭhassati iti nesaṃ kōṭhānaṃ vijjati iti යන්නෝන බොහෝතෝ ගෝචමස්ස uppajjati තථා රූපා සුඛා වේදනා යථා රූපා uppannā සුඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨේය නහනෝන භවතෝ ගෝතමස්ස uppajjati තථා රූපා දුක්ඛා වේදනා යථා රූපා uppannā දුක්ඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨේයාති කිං හිනෝස්යා අග්ගිවෙස්සන ඉද මේ අග්ගවසන පුබ්බේව සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධි සත්තස්සේව සතෝ ඒතද හෝසි සම්බාධෝ ගරා වාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගාරං අජ්ජෝ වසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසෝද්ධං සංඝලිකිතං බ්‍රහ්මචරියං චරිතුම් යන්නෝනාහං කේශමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙයන්ති සෝකෝ අහං අග්ගිවෙස්සන අපරේන සමයේන ධාරෝව සමානෝ සුසුකාලකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකාම කානං මාතා පිතුන්නං අස්සෝ මුඛානං හෘදන්තානං චේසමස්සොං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජින් සෝ එවං පබ්බජිතෝ සමානෝ කිං කුසල ගවේසේ අනුත්තරං සම්තේවර පදං පරියේෂමානෝ යේන ආලාරෝ කාලාමෝත්තේන උපසංඛමෙන් උපසංඛමෙත්වා ආලාරං කාලාමං ඒතදවෝචං ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති එවං වුත්තේ අග්ගිවෙස්සන ආලාරෝ කාලාමෝ මං ඒ සදවෝච විහෙරතායස්මාත් පාදිසෝ අයන් ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ නචරස්සේව සකං ආචාරය කංසයන් අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරෙය්‍යාති සෝකෝ අහං අග්ගිවසන නචරස්සේව කිප්පමේව සං ධම්මං පරියාපුනින් සෝකෝ අහං අග්ගිවසනත් ආවතකේනේව ඔට්ඨපහතමත්තේන ලබිතලාපනමත්තේන ඥානවාදංච වදාමේ තේරවාදංච ජානාමි පස්සාමි තිච පටිජානාමි අහං චේව අඤ්ඤේච තස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසී නකෝ ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං කේවලං ශ්‍රද්ධා මත්තකේන සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේති පවේදේති අද්ධාක් ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහෙරති අත ක්වාහං අග්ගිවසන යේන ආලාරෝ කාලාමෝ තේනුපසං කමෙන් උපසංකමිත්වා ආලාරං කාලා මංගේ තදවෝච්ඡම් කිත්තාවතානෝ ආවුසෝ කාලාම ඉමන් ධම්මං සයන් අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේසේති එවං වුත්තේ අග්ගිවෙස්සන ආලාරෝ කාලාමෝ ආකින්චඤ්ඤායතනම් පවේදේසී තස්ස මයිහං අග්ගිවසන ඒතද හෝසි නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සද්ධා මහියම් පත්ථේ සද්ධා නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි විරියං මහියම් පත්ථේ විරියං නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සතේ මහියම් පත්ථේ සතේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සමාධේ මය්යම් පත්තේ සමාධේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ පඤ්ඤා මය්යම් පත්තේ පඤ්ඤා යන්නෝනාහං යං ධම්මං ආලාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරාමීති පවේදේති තස්ස ධම්මස්ස සච්චේකිරියාය පඩහේයන්ති සෝකෝ අහං අග්ගිවෙස්සන නැචරස්සේව කිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහාසින් අත ක්වාහං අග්ගිවෙස්සන යේන ආලාරෝ කාලාමෝ තේන උපසංඛමින් උපසංකමිත්වා ආලාරං කාලාමං ඒසදවෝච්ඡම් එත්තාවතානෝ ආවුෂෝ කාලාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පරේදේසීති එත්තාවතාකෝ අහං ආවුෂෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පරේදේමීති අහම්පි කෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරාමේති ලාභානෝ ආවුසෝ සුලද්ධං නෝ ආවුසෝ යේ මයං ආයස්මන් තන් තාදිසං සබ්‍රක්මචාරින් පස්සාම ඉතියාහං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේමි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසි යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසි තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේමි ඉතියාහං ධම්මං ඥානාමි තං ත්වං ධම්මං ඥානාසි යං ත්වං ධම්මං ඥානාසි තමහං ධම්මං ඥානාමි ඉතියාදිසෝ අහං තාදිසෝ ත්වං යාදිසෝ ත්වං තාදිසෝ අහං ඒහි දානියාවුස්සෝ උභෝව සංඛායිමන් ගණං පරිහරාමාති යති කෝ අග්ගිවෙස්සන ආලාරෝ කාලාමෝ ආචරියෝ මේ සමානෝ අන්තේ වාසින් මං සමානං අත්ථනෝ සම සමං තතේසී උලාරායච මං පූජාය පූජේසී තස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසි නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව ආකින්චඤ්ඤායතනෝ පත්‍ත්‍යාති සෝකෝ අහං අග්ගිවෙස්සන තං ධම්මං අනලං කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්ඛමින් සෝකෝ අහං අග්ගිවෙස්සන කිං කුසල ගවේසේ අනුත්තරං සම්තිවර පදං පරියේෂමානෝ යේන උද්දකරෝ රාමපුත්තෝ තේනුපසංඛමින් උපසංඛමේत्वा උද්දකං රාමපුත්තං ඒතදවෝචන් ඉච්ඡාමහං ආවුස්සෝ ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති එවං උත්තේ අග්ගිවෙසන උද්දකෝ රාමපුත්තෝ මං ඒතදවෝච විහෙරඡායස්මාත් පාදිසෝ අයං ධම්මෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ නැතිරස්සේව සකං ආචාරියකං සයං අභිඤ්ඤා සච්චිකତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති සෝකෝ අහං අග්ගිවෙස්සන නැතිරස්සේව කිප්පමේව තන් ධම්මං පරියාපුනින් සෝකෝ අහං අග්ගිවෙස්සන තාවත කේනේව ඔට්ඨපහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදං ච වදාමි තේරවාදං ච ජානාමි පස්සාමි චිත පටිජානාමි අහං චේව අඤ්ඤේ ච පස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසී නකෝ රාමෝ ඉමන් ධම්මං කේවලං ශ්‍රද්ධා මත්තකේන සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේති පවේදේසේ අද්ධාරාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහාසේති අතක්වාහං අග්ගිවෙස්සන යේන උද්දකෝ රාමපුත්තෝ තේන උපසංකමෙන් උපසංකමිත්වා උද්දකං රාමකුත්තං ඒතදවෝචම් කිත්තාවතානෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමීති පවේදේශීති එවං බුත්තේ අග්ගිවෙස්සන උද්දකෝ රාමපුත්තෝ නේව සංඥා නාසඤ්ඤායතනං පවේදේශීති තස්ස මයිහං අග්ගිවෙස්සන ඒ තද හෝසි නකෝ රාමස්සේව හෝසි සද්ධා මයිහං පත්තේ සද්ධා නකෝ රාමස්සේව අහෝසි විරියම් මයිහං පත්තේ විරියම් නකෝ රාමස්සේව අහෝසි සතේ මයිහං පත්තේ සතේ නකෝ රාමස්සේව හෝසේ සමාධේ මය්‍යම් පත්තේ සමාධේ නකෝ රාමස්සේව හෝසේ පඤ්ඤා මය්‍යම් පත්තේ පඤ්ඤා යන්නෝනාහං යන් ධම්මං රාමෝ සයං අබිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පඤ්ඤ විහරාමේති පවේදේසී තස්ස ධම්මස්ස සච්ච කිරියාය පදහෙයන්ති සෝකෝ අහං අග්ගිවස්සන නචිරස්සේව කිප්පමේව තන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහාසින් අත ක්වාහං අග්ගිවස්සන යේන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංඛමෙන් උපසංඛමේत्वा උද්දකං රාම පුත්තං ඒතදවෝ චම් එත්තාවතානෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතා කෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති අහං පිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරාමිති ලාභානෝ ආවුසෝ සුලද්ධංනෝ ආවුසෝ යේමයන් ආයස්මන්තං තාදිසං සම්බ්‍රක්මචාරින් පස්සාම ඉතියම් ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේසි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරසි යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසි තං ධම්මං රාමෝසයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේශී ඉති යං ධම්මං රාමෝ අඤ්ඤාසේ තං ත්වං ධම්මං ඥානාසේ යං ත්වං ධම්මං ඥානාසේ තං ධම්මං රාමෝ අඤ්ඤාසේ ඉති යාදිසෝ රාමෝ අහෝසී ආදිසෝ ත්වං යාදිසෝ ත්වං තාදිසෝ රාමෝ අහෝසි ඒහි දානි ආවුසෝ ත්වං ඉමං ගණං පරිහරාති ඉතිකෝ වාග්යවැස්සන උද්දකෝ රාම පුත්තෝ සම්බ්‍රක්මචාරී මේ සමානෝ ආචාරයට්ඨානේ ච මණ්ඨපේසී උලාරාය ච මං පූජාය පූජේසී තස්ස මයිහම් නග්ගේ වෙස්සන ඒකද හෝසි නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව නේව සංඥා නා සංඥායතනෝපපත්තියාතේ ශෝකෝහං අග්ගිවෙස්සනත් තන් ධම්මං අනලං කරේत्वाත් තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝ අහං අග්ගිවෙස්සන කිං කුසල ගවේසී අනුත්තරං සන්තිවර පදං පරියේසමානෝ මගදේසෝ අනුපුබ්බේන චාරිකං තරමානෝ යේන උරුවේලා සේනානිගමෝ තදවසරින් පත්තද්ද සංග්‍රමණීයම් භූමි භාගම් පාසාදිකංච වනසණ්ඩම් නදින්ච සන්දන්තෙන් සේතකං සුපතිත්තං රමණීයම් සමත්තාච ගෝචර ගාමන්ත තස්ස මයිහං අග්ගිවැස්සන ඒතද හෝසි රමණීයෝ වත භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩෝ නදීච සම්දතිසේත කාසුපතිත්තා රමණීයා සමන්තාච ගෝචර ගාමෝ අලං වතිදං කුල පුත්තස්ස පදානත්ථි කස්ස පදානායාති සෝකෝ අහං අග්ගිවැස්සනත් තත්තේව නිසේදෙන් අලමිදං පධානායාති අපේස්සමං අග්ගිවැස්සන තිස්සෝ උපමා පටිභංසෝ අනච්චරියා කුබ්බේ අසුත කුබ්බා සේයතාපි අග්ගිවැස්සන අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛිතං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්තේයස්ස සාමේ තේජෝ පාතු පරිස්සාමේති තංකින් මඤ්ඤසි අග්ගිවෙස්සන අපිනෝසෝ පුරිසෝ අමොං අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛෙත්තං උත්තරාරණෙන් ආදාය අබිමන්තෙත්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති නොහිදං බොහෝ ගෝතම සංකිස්ස හේතු අදුං හි බෝ ගෝතම අල්ලං කට්ඨං සස්නේහන්ත පංචපන උදකේ නික්ඛිතම් යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවමේව කෝ අග්ගිවැසන යේහි කේජි සමනා වාබ්‍රාහ්මනා වා කායේන චේව කාමේහි අවෝපකට්ඨා විහෙරන්තේ යෝචනේ සංඛාමේසු කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජස්සංන සුප්පහේනෝ හෝතේ न सुप्पाटिपसद्धो ඕපක්ඛනිකාචේපි තේ බොන්තෝ සමනබ්‍රාහ්මනා දුක්ඛාතිපා කටුකා වේදනා වේදයන්ති අබබ්භෝවත්තේ ඥානාය දක්ෂනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ බුන්තෝ සමනබ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති අබභාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කොහොමං අග්ගිවෙස්සන පඨමා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අස්සුත පුබ්බාම් අපරාපේ කොහොමං අග්ගිවැස්සන ဒုတိ යා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා සේයතාපේ අග්ගිවැස්සන අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකාත් ඵලේ නික්කේතා අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බස්සාමි තේජෝ පාතු කරිස්සාමි තේත් තංකින් මඤ්ඤසි යග්ගිවෙස්සන අපිනසෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකාත් තලේ නික්ඛිතම් උත්තරාරණං ආදාය අබිමන්තෙන්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාසෝ කරේයාති නොහිදං බොහෝ ගෝතම සංකිස්ස හේතු අදොන් හි බොහෝ ගෝතම අල්ලං කට්ඨං සස්නේහං කෙන්චාපි ආරකා උදකාත් තලේ නික්ඛිතං යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවමේව කෝ අග්ගවේක්ෂණ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන කෝ කාමේහි වෝපකට්ඨා විහරಂತಿ යෝචනේ සංඛාමේසු කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජත්සං න සුප්පහීනෝ හෝති න සුප්පටිපස්සද්ධෝ ඕපක්කමිකා චේපිතේ බොන්තෝ සමනබ්‍රාක්මනා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අබබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ බොන්තෝ සමනබ්‍රාක්මනා ඕපක්කමකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අබබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කොමං අග්ගිවෙස්සන ဒ ුතියා උපමා පටේ භාසේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා අපරාපේ කොමං අග්ගිවෙස්සන තතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා සේයතාපි අග්ගිවැස්සන සුඛං කණ්ඨං කෝලාපං ආරඛා උදකාත් තලේ නෙක්ඛෙත්තම් අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත් තේසාමි තේජෝ පාතු කරිස්සාමි තේ තංකින් මඤ්ඤසි අග්ගිවැස්සන අපිනුසෝ පුරිසෝ අමුං සොක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකාත් ඵලේ නික්ඛිතං උත්තරාරණෙන් ආදාය අභිමන්තෙන්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාතු පරෙයාති එවං භෝගෝතම සංකෙස්ස හේතු අදොංහි භෝගෝතම සුඛං කට්ඨං කෝලාපං පංච පන ආරකා උදකාත් ඵලේ නික්ඛිත්තන්ති ඒවමේව කෝ අග්ගිවෙස්සන යේහි කේචි සමනා වා බ්‍රාහ්මනා වා කායේන චේව කාමේහි වූපකට්ඨා විහරන්ති යෝච නේසං කාමේසු කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජස්සං සුප්පහීනෝ හෝති සුප්පටිපස්සද්ධෝ ඕපක්ඛමිකා චේතේ තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති බබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ බොන්සෝ සමන බ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති බබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කොහොමං අග්ගිවෙස්සන තතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අස්සෝ තම්බා ඉමා කොහොමං අග්ගිවැස්සන තිස්සෝ උපමා පටිභංසෝ අනච්චරියා කුබ්බේ අස්සුත කුබ්බා තස්ස මයිහං අග්ගිවැස්සන ඒතද හෝසි යන්නෝනාහං දන්තේහි දන්තමාදාය ජිව්හාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන් හේයම් අබිනිප්පීලෙයං අபிසන්තාසෙයන්ති සෝකෝ අහං අග්ගිවෙස්සන දන්තේ දේ දන්තමාදාය ජීවහාය තාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන් හාමි අබිනිප්පේලේමි අභේසන්තාතේමි තස්ස මයිහං අග්ගිවෙස්සන දන්තේ දේ දන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච චේත්තා චිත්තං අබිනිග්ගන් හයතෝ අබිනිප්පීලයතෝ අවිසන්තාපයතෝ කච්චේහි සේදා මුච්ඡන්ති සේයතාපි අංගිවැස්සන බලවා පුරිසෝ දුබ්බලතරං පුරිසං සේවා ගහෙත්වා කන්දේවා ගහෙත්වා අබිනිග්ගන්හෙය අබිනිප්පේලෙය අබේ සන්තාපෙය ඒවමේව කෝමේ අග්ගිවෙස්සන දන්තේ දී දන්තමාදාය ජීවහාය කාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන් හයතෝ අබිනිප්පේලයතෝ අබේ සන්තාපයතෝ කච්චේ හිසේදා මුච්ඡන්තේ ආරද්ධං කෝපනමේ අග්ගිවෙස්සන විරියං හෝති අසල්ලේනම් උපාට්ඨිතා සති අසම්මුට්ඨා සාරද්ධෝජ පනමේ කායෝ හෝති අපපටිපස්සද්ධෝ තේනේව දුක්ඛ පදානේන පදානාභීසුන් තස්ස සතෝ ඒව රූපාපි කොහොමේ අග්ගිවෙස්සන uppannā dukkha vedanā cittaṃ න පරිඩාය තිට්ඨතේ තස්ස මයිහං අග්ගවැස්සන ඒතද හෝසි යන්නෝනාහං අප්පාන කංජහනං ජහයේයන්ති සෝකෝ අහං අග්ගවැස්සන මුකතෝච නාසතෝච අස්සාස පස්සාසේ උපරොන්දින් තස්ස මයිහං අග්ගවැස්සන මුඛතෝච නාසතෝච අස්වාස පස්වාසේසු උපරුද්ධේසු කන්නසෝතේහි වාසානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති සේයථාපි නාම කම්මාර ගග්ගරියා ධමමානාය අධිමත්තෝ සද්දෝ හෝති ඒවමේව කොහොමේ අග්ගවැස්සන මුඛතෝච නාසතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු කන්න සෝතේහි වාතානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති ආරද්ධං කෝපනමේ අග්ගිවෙස්සන විරියං හෝති අසල්ලේනම් උපට්ඨිතා සතිය සම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපපටිපස්සද්දෝ තේනච දුක්ඛප්පදානේන පදානාභේතුන් තස්ස සතෝ ඒව රූපාපික්ඛෝ මේ අග්ගිවැස්සන uppannā dukkha වේදනා චිත්තං පරියාදාය තිට්ඨති තස්ස මයිහං අග්ගිවැස්සන ඒතද හෝසී යන්නෝනාහං අප්පාන කංචේව ජහනං ජහයේයන්තේ සෝකෝ අහං අග්ගිවස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්දිං තස්ස මයිහං අග්ගිවස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්දේසු අධිමත්තා වාචා මුද්ධානි ඌහනන්ති සේයතාපි අග්ගිවෙස්සන බලවා කුරිසෝත් තින්හේන සිකරේන මුද්ධානි අභිමත්ථේය ඒවමේව කෝ මේ අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අදිමත්තා වාසා මුද්ධානේ උහනන්ති ආරද්ධං කෝපනමේ අග්ගිවෙස්සන විරියං හෝති අසල්ලේනං උපට්ඨිතා සතේ අසම්මුට්ඨා සාරද්ධෝ ච පනමේ කායෝ හෝති අප්පටිපස්සද්ධෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභේතුන් තස්ස සතෝ ඒව රූපාපි කෝමේ අග්ගවැස්සන uppannā දුක්ඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති තස්ස මයිහං අග්ගවැස්සන ඒතද හෝසී යන්නෝනාහං අප්පානකං චේව ජහනං ජහයයන්තේ සෝකෝ අහං අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාසපස්සාසේ උපරුන්දින් ත්‍ස්ස මයිහං අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාසපස්සාසේසු උපරුද්දේසු අදිමත්තා සීසේ සීස වේදනා හෝති සේයතාපි අග්ගිවස්සන බලවා පුරිසෝ දල්හේන වරත්ථක බන්ධනේන සීසේ සීස වේඛන් දදෙය්‍ය ඒවමේව කෝ මේ අග්ගිවස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අදිමත්තා සීසේ සීස වේදනා හොಂತಿ ආරද්ධං කෝපනමේ අග්ගිවෙස්සන විරියං හෝති අසල්ලේනං උපාට්ඨිතා සතිය සම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්ධෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභේ තුන්තස්ස සතෝ ඒව රූපාපිකෝ මේ අග්ගිවෙස්සන uppannā dukkha වේදනා චිත්තං න පරියාදාය තිට්ඨති තස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසී යන්නෝනාහං අප්පාන කංචේව ජහනං ජහයේයන්ති සෝකෝ අහං අග්ගිවෙස්සන මුඛසෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්දිං තස්ස මයිහං අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අදිමස්සා වාසා කුච්චින් පරිකන්තන්ති සේයථාපි අග්ගිවෙස්සන දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසී වා තින්හේන ගෝවිකන්ත නේන කුච්චින් පරිකන්තේය ඒවමේව කෝමේ අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අදිමත්තා වාසා කුච්චින් පරිකන්තන්ති ආරද්ධං කෝපනමේ අග්ගිවස්සන විරියං හෝති අසල්ලේනම් උපට්ඨිතා සතිය සම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභේතුන් තස්ස සතෝ ඒව රූපාපිකෝ මේ අග්ගිවැස්සන uppannā දුක්ඛා වේදනා චිත්තං න පරියාදාය තිට්ඨති තස්ස මයිහං අග්ගිවැස්සන ඒතද හෝසී යන්නෝනාහං අප්පාන කංචේව ජහනං ජහයේයන්ති සෝකෝ අහං අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්දින් අස්ස මයිහං අග්ගිවෙස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්දේසු අධිමත්තෝ කායස්මින් ඩාහෝ හෝති සේයථාපි අග්ගිවැස්සන ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහා සුගහෙත්වා අංගාර කාසුයා සංතාපේයොම් සම්පරිතාපේයොම් ඒවමේව කෝමේ අග්ගිවැස්සන මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අධිමත්තෝ කායස්මින් ඩාහෝ හෝති ආරද්ධං කෝපනමේ අග්ගිවෙස්සන විරියං හෝති යසල්ලේනම් උපට්ඨිතා සතේ අසම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්ධෝත් තේනේව දුක්ඛප්පදානේන පදානාභි තුන් තස්ස සතෝ ඒව රූපාපි කොහොමේ අග්ගිවස්සන uppannā dukkha vedanā cittaṃ pariyādāya titthati අපි සුමං අග්ගිවෙස්සන දේවතා දිස්වා ඒවමාහංසු කාලකතෝ සමනෝ ගෝතමෝති ඒකච්ඡා දේවතා ඒවමාහංසු නකාලකතෝ සමනෝ ගෝතමෝ අපිට කාලං කරෝති තී ඒකච්ඡා දේවතා ඒවමහංසු නකාලකතෝ සමනෝ ගෝතමෝ නපි කාලං කරෝති අරහං සමනෝ ගෝතමෝ විහාරෝත්වේ වේසෝ අරහතෝ ඒව රූපෝ හෝති තී තස්ස මයිහං අග්ගිවෙස්සන ඒ තදහෝසි යන්නෝනාහං සබ්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපජ්ජේයන්ති අත කෝමං අග්ගිවැස්සන දේවතා උපසංඛමිත්වා ඒතදවෝචුන් මාකෝ සම්මාරිස සබ්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපජ්ජේ සචේකෝ සම්මාරිස සම්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපඤ්ඤස්ස සීත් රස්සත්තේ මයන් දිබ්බං ඕජං ලෝමකෝපේහි අජ්ජෝහාරස්සාම තාව ත්වං යාපෙස්ස සීති තස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසී අහං චේව කෝපන සම්බසෝ අජද්දුකම් පටිජානෙයං ඉමාච මේ දේවතා දිබ්බං ඕජම් ලෝමකෝපේහි අජ්ජෝ හාරෙය්‍යොං තාය චාහං යාපේයං තං මම අස්සමුසාතේ ශෝකෝ අහං අග්ගිවෙස්සන සාදේවතා පච්ඡා සික්ඛාමි හලන්ති වදාමි තස්ස මයිහං අග්ගිවෙස්සන ඒතද හෝසි යන්නෝනාහං තෝකං තෝකං ආහාරං ආහාරේය පසතං පසතං යදේවා මොග්ග යෝසං යදේවා කුලත්ථ යෝසං යදිවා කලාය යෝසං යදිවා හරේනුක යෝසන්තේ සෝකෝ අහං අග්ගිවෙස්සන තෝකං තෝකං ආහාරං ආහාරේසින් පසතං පසතං යදිවා මුග්ග යෝසං යදිවා කුලස්ස යෝසං යදිවා කලාය යෝසං යදිවා හරේනුක යෝසං තස්ස මයිහං අග්ගිවෙස්සන තෝකං තෝකං ආහාරං ආහාරයතෝ පසතං පසතං යදිවා මුග්ගයෝසං යදිවා කුලස්සයෝසං යදිවා කලායයෝසං යදිවා හරේනුක යෝසං අධේමත්තක සීමානම් පත්තෝ කායෝ හෝති සේයථාපි නාම අසේතික පබ්බානිවා කාලපබ්බානිවා ඒවමේවස්සු මේ අංග පංචංගානේ භවන්ති තායේ වප්පාරහාර්ථාය සේයථාපි නාම ඔට්ඨපදං ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේ වප්පාහාරථාය සේයථාපේ නාම වට්ඨනාවලේ ඒවමේවස්සු මේ පිට්ඨේ කණ්ඨකෝ උන්නතාවනත්තෝ හෝති ථායේවප්පාහාරථාය සේයථාපි නාම ජරශාලාය ගෝපානසියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ ඒවමේවස්සු මේ පාස්සෝලියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ ථායේවප්පාහාරථාය ශේයකාපිනාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්කායිකා දෙස්සන්තේ ඒවමේ වස්සු මේ අක්ඛේ කෝපේසු අක්ඛේ තාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්තේ තායේ වප්පාහාරතාය සේයථාපි නාම චිත්ත කාලාපෝ ආමකච්චින්නෝ වාසා තපේන සම්පුටිතෝ හෝති සම්මිලාතෝ ඒවමේවස්සු මේ සීසච්ඡවේ සම්පුටිතා හෝති සම්මිලාසාත් තායේ වප්පාහාරතාය සෝකෝ අහං අග්ගිවෙස්සන උදරච්ච විම් පරාමසිස්සාමේති පිට්ඨේ කණ්ඨකං යේව පරිගන්හාමි පිට්ඨේ කණ්ඨකං පරාමසිස්සාමේති උදරච්ඡ විඤ්ඤේව පරිගන්හාමි යාවස්සුමේ අග්ගවසන උදරච්ඡවේ පිට්ඨේ කණ්ඨකං අල්ලේනා හෝති ථායේ වප්පහාරතාය ශෝකෝ අහං අග්ගිවෙස්සන වච්ඡං වා මුත්තං වා කරිස්සාමි පිටත්තේව අවකුජ්ජෝ පපතාමේති තායේ වප්පහාරතාය සෝකෝහං අග්ගිවෙස්සන ඉමමේව කායං අස්සාසෙන්තෝ පරිණාගත්තානි අනුමජ්ජාමි තස්ස මයිහං අග්ගිවෙස්සන පානිනාගත්තානි අනුමජ්ජතෝ පෝතිමූලානි ලෝමානි කායස්ස පපතන්තේ තායේ වප්පහාරතාය අපෙස්සුමං අග්ගිවෙස්සන මනුස්සා දිස්වා ඒව මාහංසු කාලෝ සමනෝ ගෝතමෝති ඒකච්චේ මනුස්සා ඒව මාහංසු නඛාලෝ සමනෝ ගෝතමෝ සාමෝ සමනෝ ගෝතමෝති ඒකච්චේ මනුස්සා ඒවමහංසෝ නකාලෝ සමනෝ ගෝතමෝ නපිසාමෝ මංගොරච්චවේ සමනෝ ගෝතමෝ තේ යාවස්සු මේ අග්නිවෙස්සන තාව පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝධාතෝ උපහතෝ හෝති ත්‍රායේ වප්පහාරතාය තස්ස මයිහං අග්නිවෙස්සන ඒතද හෝසී ये कोकेचे अचेत मद्धानम् शमना वा ब्राह्मणा वा ओपक्कमिका दुःखात्तिप्पा कटुका वेदना वेदयिंसु एताव परमम् न हितो धीयो येऽपि हि केचि अनागतमद्धानम् शमना वा ब्राह्मणा वा ओपक्कमिका दुःखात्तिप्पा कटुका वेदना वेदिः सन्ति ඒතාව පරමං නයතෝ බීයෝ යේතිහි කේචේතරහේ සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයන්ති ඒතාව පරමං නයතෝ බීයෝ නකෝ පනාහං ඉමාය කටුකාය දුක්කර කාරිකාය අධිගච්ඡාමි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂං සියානුකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායාති අස්ස මයිහං අග්ගිවස්සන ඒතද හෝසි අභිජානාමි කෝ පනාහං පිතෝ සක්කස්ස කම්මන්තේ සීතාය ජම්බුච්ඡායාය නිසින්නෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් තේතේ සුඛං පඨමං ජහනම් උපසම්පජ්ජ විහෙරිතා සියානකෝ ඒසෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහම් නග්ගිවස්සන තථානුසාරේ විඥානං අහෝසි ඒසෝව මග්ගෝ බෝධායාති තස්ස මයිහං අග්ගිවස්සන ඒතද හෝසි හින්නකෝ අහං තස්ස සුකස්ස භායාමේ ඊයන්තං සුඛං අඤ්ඤන්ත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි තේ අස්ස මයිහං අග්ගිවස්සන ඒතද හෝසි නකෝ අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤන්ත්‍රස්ලේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි තේ තස්ස මයිහං අග්ගිවැස්සන ඒතද හෝසි නතං සුකරං සුඛං අධිගන්තුම් එවං අධිමත්ථ කසිමානං පත්ත කායේන යන්නෝනාහං ඕලාරිකං ආහාරං ආහාරේය ඕදන කුම්මා සම්තේ සෝකෝ අහං අග්ගිවෙස්සන ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මාසං තේන කෝපන මං අග්ගිවෙස්සන සමයේන පංච බික්ඛෝ පච්චුපට්ඨේතා හොಂತಿ යං කෝ සමනෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති ඡං නෝ ආරෝචෙස්සති තේ යතෝ කෝ අහං අග්ගිවෙස්සන ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මාසං අත කෝතේ පංච බික්ඛෝ නිබ්බිජ්ජ පත්තමින්සෝ බාහුලිකෝ සමනෝ ගෝතමෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලා යාති සෝකෝ අහං අග්ගිවෙස්සන ඕලාරිකං ආහාරං ආහාරිතෝ බලං ගහෙත්වා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරං විවේකජං තේතේ සුඛං පඨමඤ්ඤානං උපසම්පජ්ජ විහාසින් ඒව රූපාපේ කෝමේ අග්ගවස්සන උප්පන්නා සුඛා වේදනා චිත්තං න පරියාදාය තිට්ඨති විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධේ ජම්පේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහාසෙන් ඒව රූපාපේ කොහොමේ අග්ගිවැස්සන uppannā සුඛා වේදනා චිත්තං න පරියාදාය තිඨති පීතියාච විරාගා උපේක්ඛ කෝච විහාසින් සතෝච සම්පජානෝ සුඛංච කායේන පරිසංවේදේසි යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති සතියං ඥානං උපසම්පජ්ජ විහාසින් ඒව රූපාපි කෝ මේ අග්ගිවෙස්සන uppannā සුඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහාසින් ඒව රූපාපි කොහොමේ අග්ගවස්සන uppannā සුඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති සෝ ඒවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විගතූපත් කෙලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චෙත්තං අබිනින්නාමේ සිං සෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරාමි සේයති ධම්ම ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපේ ජාතියෝ වේසතිම්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාරේ සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාතේ සදම්පේ ජාති සහස්සම්පේ ජාතේ සත සහස්සම්පේ අනේකේහි සංවට්ඨකප්පේ අනේකේහි විවට්ඨකප්පේ අනේකේහි සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චතෝ අමුත්‍ර උප්පාදින් චත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චුතෝ ඉදූපපන්නෝති ඉතේ සාකාරං සෞද්දේශං අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරාමි අයං කෝ ඵනමේ අග්ගිවෙස්සන රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විද්‍යා අධිගතා අවිද්‍යා විහතා විද්‍යා uppannāt තමෝ විහතා ආලෝකෝ uppannෝ යතහත්සං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒව රූපාපි කොමේ අග්ගිවෙස්සන uppannā සුඛා වේදනා චිත්තං න පරියාදාය තිට්ඨති සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුපපාත ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සාමි චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්‍යේ පජානාමි ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡාදිත්තිකා මිච්ඡාදිත්තේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරං මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පන්නා ඉමේවා පනබොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාත් ඒ කායස්ස බෙදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සාමි චවමානේ uppajjamaane ඊනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාමි තේයාලම් අයං කෝපනමේ අග්ගවේශන රත්ත්‍යා මජ්ක්‍ධිමේ යාමේ ဒ ුතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහතා විද්‍යා uppannāt තමෝ විහතෝ ආලෝකෝ uppannෝ යතහත් තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒව රූපාපේ කොහොමේ අග්ගවසන uppannā සුඛා වේදනා චිත්තං පරියාදාය තිට්ඨති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු බොහෝතේ කම්මනීයේ හිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ ඉදං දුක්ඛං යතහා භූතං අබ්භඤ්ඤාසින් අයං දුක්ඛ සමුදයෝති යතහා භූතං අබ්භඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය යථා භූතං අබ්බඤ්ඤාසින් ඉමේ ආසවාති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආශව සමුදයෝති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආශව නිරෝධෝති යථා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව නිරෝධගාමිනී පටිපදාතේ යථා බොහෝතං අබ්භඤ්ඤාසින් අස්ස මේ ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපේ චිත්තං විමුච්ඡෙත්ත භවාසවාපේ චිත්තං විමුච්ඡෙත්ත අවිජ්ජාසවාපේ චිත්තං විමුච්ඡෙත්ත විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කිහෙනා ජාතේ බුසිතම් බ්‍රහ්මචරියං අසංකරණීයං නාපරං ඉත්තහත්තායාති අබ්බඤ්ඤාසින් අයං කෝපනමේ අග්ගිවේශන රත්ත්‍යා පච්චිමේ යාමේ තතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා උප්පන්නාත් තමෝ විහෙතෝ ආලෝකෝ උප්පන්නෝ යථාත්ථං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒව රූපාතිකෝ මේ අග්ගවැස්සන uppannā sukha vedanā cittaṃ pariyādāya tiṭṭhati අවිජානාමි කෝපනාහං අග්ගිවෙස්සන අනේක සතාය පරිසාය ධම්මං දේශේතා අපිස්සුමං ඒකමේකෝ එවං මඤ්ඤති මමේව ආරබ්ධ සමනෝ ගෝතමෝ ධම්මං දේසේති තී නකෝ පනේතං අග්ගිවෙස්සන ඒවං දට්ඨබ්බං යාවදේව විඤ්ඤාපනත්ථාය තථාගතෝ පරේසං ධම්මං දේසේති සෝකෝ අහං අග්ගිවෙස්සනත් සක්කායේව කතාය පරියෝසානේ තස්මින් ඒව පුරිමස්මින් සමාධේ නිමිත්තේ අජ්ජත්තමේව චිත්තං සණ්ඨපේමේ සම්නිසේදාපේමේ ඒකෝදින් කරෝමේ සමාදහාමේ යේන සුදන්නිච්ච කප්පං විහරාමේති ඕකප්ප නියමේ සංභෝතෝ ගෝතමස්ස යතහත් තං අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිජානාති පන බවං ගෝතමෝ දිවා සුපිතාති අභිජානා මහං අග්ගිවෙස්සන ගිම්හානම් පච්චිමේ මාසේ පච්චාවත්තං පින්ඩපාත පටික්ඛන්තෝ චතුග්ගුණං සංඝාටින් පඤ්ඤා පෙත්වා දක්ඛිනේන පස්සේන සතෝ සම්පජානෝ නිද්දං ඔක්ඛමිතාති ඒතංකෝ භෝගෝතම ඒකේ සමනබ්‍රාහ්මනා සම්මෝහ විහාරස්මින් වදන්තේති නකෝ අග්ගිවෙස්සනයත්තාවතා සම්මූල් හෝවා හෝති අසම්මූල් හෝවා අපිට අග්ගිවෙස්සන යතහාච සම්මූල් හෝ හෝති අසම්මූල් හෝච සංසුනාහි සාදුකං මනසිකරෝ හි භාසිස්සාමේති එවං බොහෝ ගෝතමෝති කෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒ තදවෝච යස්ස කස්සතියග්ගිවස්සන යේ ආසවා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාතේ ජරා මරණියා අප්පහේනාත් තමහං සම්මෝල් හෝති වදාමි ආසවානං හි අග්ගවැත්තන අපහානා සම්මෝල් හෝ හෝති යස්ස කස්සති අග්ගවැත්තන යේ ආසවා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා පහේනාත් තමහං අසම්මෝල් හෝති වදාමි ආශවානං හි අග්ගවස්සන පහනා අසම්මූල් හෝ හෝති තථාගතස්ස කෝ අග්ගවස්සන යේ ආසවා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා පහේනා උච්චින්න මූලාත් ආලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මාන් සේයතහාපි අග්ගවේශනත් තාලෝ මත්ථ කච්චින්නෝ අබබ්බෝ පුනවිරෝල් හියා ඒවමේව කෝ අග්ගිවේශන තථාගතස්ස යේ ආසවා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා පහේනා උච්චින්න මූලා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මාති එවං උත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවන්තං ඒතදවෝච අච්චරියං භෝගෝතම අබ්බුතං භෝගෝතම යාවංචිදං බොහෝතෝ ගෝතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ උච්චමානස්ස උපනීතේහි උපනීතේහි වචනපතේ සමුදා චරියමානස්ස සවිවන්නෝ චේව පරියෝදායති මුඛවන්නෝ ච විප්පසේදති යතහාතං අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිජානාමහං භෝගෝතම පූරණං කස්සපං වාදේන වාදං සමාරභිතාං සෝපී මයං වාදේන වාදං සමාරද්ධෝ අඤ්ඤේන අඤ්ඤං පටිචරේ බහිද්ධා කතං අපනාමේසේ කෝපංච දෝසංච අපච්ඡයන්ච පාත්වා කාසේ බොහෝතෝ කෝපන ගෝතමස්ස ඒවං ආසජ්ජ ආසජ්ජ වුච්ඡමානස්ස උපනීතේහි උපනීතේහි වචනපතේහි සමුදාචරිය මානස්ස චවිවන්නෝ චේව පරියෝදායති මුඛවන්නෝච විප්පසේදති යථාත්තං අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිජානාමහං භෝගෝතම මක්ඛලේ ගෝසාලම් තේයාලම් අජිසංකේස කම්බලං තේයාලම් පකුදං කච්ඡායනම් පේයාලම් සංජයම් බෙල්ලට්ඨේ පුත්තම් පේයාලම් නිගණ්ඨං නාථ පුත්තම් වාදේන වාදං සමාරදිතා සෝපි මයා වාදේන වාදං සමාරද්ධෝ අඤ්ඤේන අඤ්ඤං පටිචරේ බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පච්ඡංච පාත්වා කාශේ බොහෝතෝ කෝපන ගෝතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ උච්චමානස්ස උපනීතේහි උපනීතේහි වචනපතේහි සමුජා චරියමානස්ස චවිවන්නෝ චේව පරියෝදායති මුපහවන්නෝ ච විප්පසේදති යථාස්සං අරහතෝ සම්මා සම්බුද්දස්ස හන්දච දානි මයං බොහෝ ගෝතම ගච්ඡාම බහුකේච්ඡාමයං බහුකරණීයාසේ යස්ස දානි ස්වං අග්ගිවෙස්සන කාලං මඤ්ඤසීතේ අතකෝ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා පක්ඛාමේති මහා සච්චක සුත්තං සච්ඡං